සද්ධාවක් තියෙන නිසා තමයි කෙනෙක් වැඩ කරන්නේ. නිසා වේ යට සද්ධාවක් තියෙනවා. මීයට සද්ධාවක් තියෙනවා. මීමැතට සද්ධාවක් තියෙනවා. ඒ හැම කෙනාටම තියෙන සද්ධාවේ මිනිස්යාට තියෙන සද්ධාවේ වෙනස මිනිස්යාගේ සද්ධාවට අදාහන උත්කෘෂ්ඨම දේ. අර වේයමියා උදේ පාන්දර ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරන්නේ ලොකු සද්ධාවකින්. හැබැයි ਉਹ අදහන්නේ උගේ කාමේ විතරයි. වේගුල බෝ කරන්න විතරයි ඌට ඕන වෙලා තියෙන්නේ. මී මී මැස්ස වැඩි කරන්න විතරයි ඌට ඕන තියෙන්නේ. ඛණ්ඩයි කෑමයි. මේ කාමේ ඉතින් මිනිස්යාට විතරක් මේ ශ්‍රද්ධාව හරි තැනක ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒකත් නැත්නම් එමන්සත් තිරසනෙක් කියලා කියනවා.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 එහෙම නැත්නම් කුසල ඡන්දයක්. ඒ කුසල ඡන්දේ නිසා එයා එළඹෙනවා. ඒ නිසා අපි මේ පිරිසක් මේ ඉන්නේ. අපි විවිධ පවුල් වල විවිධ අම්මලා තාත්තලාගේ දරුවෝ. අපි මේ එක දෙයකට එළඹුණේ අපි මෙතන ගෙනලා අතෑරිය සද්ධාවෙන් තමයි. ඒ නිසා එක්කෙනෙක්වත් පුංචි නැහැ.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 බුදුන්සේගේ බෝධිය අවබෝධ ඥාණය නැත්නම් මේ චතුරාර්ය සත්‍යය අවබෝධය ඔය හිතෙන්තර ලේසි නෑ. ඒක අපි දාන්න. ඒ නිසා අපි උත්සාහ කරනවාට ගන්නේ ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේට වන්දනමාන හරි කරන්න. නැතිට ගොඩාක් වටිනවා. උන්වහන්සේ කියාපු දේ කරනවා. ප්‍රතිපත්තහනේ වඩනවා නම් ගොඩාක් වටනයි කියලා නිම කරන්න බෑ.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 මොකද අපි අර බුදුන් දන්නේ නැති කම. මේ සතිපට්ඨාන ආදී කටයුතු කරනකොට මේ ඒ වගේ දේවල් හිතවත් යොදන්න නරකයි. එතකොට වෙන්නේ අර වටිනා දේ තියන ලාමක දේ එක්ක සද්ධාව ඇති කරගන්න. ඉතින් ඒක බොහොම පහත් ගතියක්. ඒසා උසස්ම දේ සද්ධාව පිහිටව ගන්න.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 ඒ නිසා කෙනෙක් අදහන් නැති තරම් අසද්ධාවන්තයි. අදාහ ගන්න බැරි තරම් අසද්ධාවන්තයයි සිංහල බෞද්ධය සමහර වෙලාවට. ඒ ධර්මතම මේ ඇබ්බැහියට පුරුදු වෙලා කුඩු කාර්යෝ ආවා. බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා මේ සාමාන්‍ය මේ පොඩ්ඩලමයි වැලි සෙල්ලම්පත් වෙනවා වගේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන මේ ලාමක පූජාවල් වලට. අච්චර ලස්සනවත් නැගක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒව හතර හරි කමන්නේ. එහෙම නැත්තම් කියනවනම් මලක් පූජා කරන වෙලාවේ පූජා කරන බව සිහියෙන්ද කරන්න කියලා බලන්න. බුද්ධ පූජාවක් තිනකොට මම මේ කරන්නේ සිහියෙන්ද කියලා බලන්න. ගාතාවක් කියනකොට වන්දනාවක් කරනකොට ගාතාවක් අහෙනකොට සිහියෙන් තින්නේ කියලා බලන්න ඔක්කොම ක්‍රියාවලියන්ට වැඩි අර සිහිය වට. ඒ නිසා මේ Nissan අනේට ආපු අම්මා කෙනෙක් ඇහුවට පස්සේ භාවනා කරනවද කියලා දාන්නට ආපු අම්මා කෙනෙක් ඉතින් පිරිසේ කවුරක්වත් භාවනා කරන්නේ නැහැ. මෙහෙට දාන දෙන්න කට්ටියගේ ඒක තියෙන විශේෂ ගතියක්. මම ඒගොල්ලෝ පුටියෙන් පල්ලයට තමයි සලකන්නේ උඩ පැත්තට සැලකිල්ලක් නැහැ.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 ඒ කම්මා තයිස්සෝ අම්මා කෙනෙක් අතයිස්සෝ. මං කෝ අම්මා උඹට විතරයි යොරනේ යම රජු රෝණක් කතා කරන්නේ මේ ඉන්නේ එක්කෙනෙකුට මෙච්චර අවුරුදු 4ක් දන් දුන්නාට අත උස්සන්න පුළුවන් ශක්තියක් නැහැ. ඊට පස්සේ අම්මා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මං එච්චර භාවනාකාරයෙක් නෙමෙයි මට එච්චර ඉක්තුති කරන්න එපා.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 ඒක හරි ගියේ නෑයි කියලා මැරෙන්න කගා. තක්මන් කරන්න කිව්වොත් එහෙම ඒ අර රකින්න කිකිලිය වාගේ මේ ඇතුළට ඇවිල්ලා ලනුපැදුර තමයි කරන්නේ. අච්චර ලස්සන දෙලිය හදලා දුන්නාට තක්මන් භාවනාවල් ඒක තිපි අතුව ගාලා පිළිසිදු කරලා ඒක තක්මන් කරන්නේ මේ ලනුපැදුරේ තමයි ආසාව තියෙන්නේ. කම්මැලි බුබ්බඩ මේව නැත්තම් කියන්නේ ශරීර හොරු. භාවනා හරියන්නේ නැත්තේ වෙන මොකක්වත්ම නෙවෙයි ශරීර හොරකම්. මේක මේ රකින්න කිකිලි වගේ මේකට අරසා කරන පවන් සලසලා ඉඳයි ආසාවතියි. ඒ නිසා ආරම්භක ශේෂය වශයෙන් අපාබාධ අපාතංක නෙවෙයි ටික ටිකක් ආබාධ තිබුණා කමන්නේ.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 මම දන්නේ මේ පෞල් කන මිනිසුත් එක්ක ජීවත් වෙන්න ගියාම අපේ මොළ ධාතුවත් නරක වෙනවා. උද්දී ඉඳලා හැන්ද වෙනකන් කොණු කන්දල් හට්ට ඇරියොත් කියන්නේ අඩුපාඩු. ආගෙන ඉන්නකොට පේනවා මේ මිනිසුන්ට සල්ලි දෙන්න වටිනවා අප්පා මේ පෞල් කනවට කියලා. අයියා මේ පුදුමාකාර කරදරනේ කවදාකවත් ඉසෙයිස්මක් නැහැ නේ.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 සෙනගක් එක්ක ඉන්නේ ගියාම හඩු ගඳ. කීල නැත්තම් ඔය මේ ස්ටේට් ලයින් එකේ බස් එකක යන්න පොඩ්ඩක්. බස් එකත් යන්නේ නැතුව මත් දහන්නේ නතර කරලා තියෙනවා. ආ එතකොට නෝ ෂෝක් එකට කැකැරිලා ඒ සුවඳ අනේ එතකොට තමයි මේ කැලි එක ගත කරන එක මොන තරම් පිරිසුදු වාතයේද හම් වෙන්නේ කියලා. උන්ට සක්මන් කරනකොට ඔගේ පරියන්ක කිනකොට අපිට වර්ගාඩිය හතරයි හයයි ඉඩ හම් වෙන්නේ. සක්මනේදී නෑ අර මහ පොළවේ ඇවිදිනකොට ඒ ලැබෙන ගතිය අගය කරන ගතියම තපසක්. මේ සක්මනක් දැක්කට පස්සේ මේක අගය කරලා තක්මන කරන්න හම්බ වෙන එක පරියන්කයට වැඩිය වටිනවා.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 හොඳට සක්මන් කරන කෙනාට ඒ ආබාධ අඩු වෙන ගතිය, ආනසික මානසික චිත්ත අඩු වෙන ගතිය පේන්න පටන් ගන්නවා. මේ සක්මන් කියන්නේ එලිමහනකට ගිහිල්ලා ඇවිදිනකොටම ඉතින් අද බටහිර රටවල වල මේ මේ ඇවිදින්නේ අනේක උයන් අතු මල් අතු මේ එහෙනම් මුහුදු වෙරළේ ඇවිදින එකෙන් ගොඩාක් ලෙඩ රෝග සනීප වෙනවා.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 කොච්චර හරි අපේ ලංකාවේ වෙලා තියෙන පඩලවිල්ල හැටියට බලනකොට භාවනා කරනවා කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන අදහස් තමයි ඔක්කොම පාවිච්චි ඒක නිසා අපිට සිද්ධ වෙනවා සතිය කියන වචනේ අරගෙන ඇවිදින කොට සතිය සහ ඉඳගෙන ඉන්න කොට සතිය මේ කියන දෙවෙනි ප්‍රධානාංගය නැත්නම් අප්පාවාදෝති අප්පාතංකෝ සම වේපාකිනියා ගහණියා සමන්නාගතෝ මේ ආනිසංස දෙක එකක් තමයි ලෙඩ රෝග අඩු වෙනවා කයේ සාමනසි දෙක අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti කියලා බුදුචානන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් දාන ටිකක් අරගෙන සක්මන් කරනවා.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 යකෝ බෝඩ් එකක් දාලා තියෙන ඉතින් ඉන්නව නෑ. එයා දාලා තිනවලු වෛද්‍ය කාලා නිදි කියලා. කලා නිදි කියලා දාන වෛද්‍ය කලා නිදි කියන අමරසය කියලා කියන වෛද්‍ය කාලා නිදි. ඉතින් තාත්තට වෙල කියනවා අද වෙද මහත්තයා නැතිලු කාලා බුදි. ඒ වගේ කලානිති කට්ටිය තමයි ඉන්නේ භාවනාවට.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 ආරම්භක ශේෂි වශයෙන් අපිට සම්මම් ලෙඩ රෝග තියෙන්න පිළි තියෙනවා. අපිට කෑදේ දිරවන්නේ නැති ගතිය තියෙන්න ඉඩ තියෙනවා. උණුසුම සීසල දරා ගන්න බැරි ගතිය එන්න ඉඩ තියෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් මේ යෝගාවචරය මම අද විශේෂයෙන්ම මේ අවධානය යොමු කරන්නේ සක්මන් භාවනාවේ ප්‍රයෝජන ප්‍රායෝගික ප්‍රයෝජන ටික දන්නවනම් ඒ යෝගාවචක මේ ඇඟ දැඩි කරනවායි කියලා එකක් තියෙනවා.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 ඒකම මනස හැඩගන්නේ අවුරුදු 6යි 6න් පස්සේ මනස ආය හදන්න බෑ. ඒ මනසයා නරක මිනිහෙක් නම් නරකම. හොඳ කෙනෙක් නම් හොඳම. චිත්‍ර දන්නවනම් චිත්‍රමයි. ගණන් දන්නවනම් ගණන්ම එක වෙනස් කරන්න බෑ කියන පදේ මේ තමයි ඔය බටේට චිත්‍රණි ඇවිල්ලා තියෙන්නේ.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 නිසිපත භාවනා කරනවා මේක වෙනස් වෙනවා. අමාරුයි තමයි සක්මන් කරන්න. දිගට සක්මන් කරනකොට තියෙන ගායවල ඔක්කොම යනවා. ආන්නේ විදිහට අල්පාබාද අල්පාතංග කියන කතාව පටන් ගන්නකොටම පින තියෙන්න ඕනේ කියන පැත්ත කිව්වනම් හුඟ දෙනකොට භාවනා කරන්න බෑ කියලා ඉලවන්න වෙනවා. නමුත් කාටද අවශ්‍ය නම් මම මේක නිතිපතා කරනකොට මට එන්නේ රෙඩ රෝග අඩු වෙන ගතිය සහ අසහනෙ අඩු වෙන එක තමයි භාවනා දියුණුව කියලා කියන්නේ. කාට හරි භාවනා කරන්න කියලා ඉසේකක්ම කාව බඩේකක්ම කාව කිව්වට ඉතින් භාවනා කරන්න එපා. ඉතින් තව එන්නේට වැඩි වෙනවනේ. අසහනෙ වැඩි වෙනවා නම් ආතතිය වැඩි වෙනවා නම් ඒක භාවනා නෙවෙයි. ඒක ඒක සැකේ. ඒක බය. ඒක අනිශ්චිතතාවය. නමුත් භාවනා කරන්න කරන්න තමයි පහසුවක් සාන්තිකර තත්වයක් මේක තව කරබැලීමේ ආසාවක් අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා නම් කමඨාන සුද්ධ කළ දෙන්න හරි ලේසි. නමුත් ලෝකේ ඉන්නවා 50ක් විතර වගේ මිනිස්සුયો මොන්නම දේකවත් සුබ පැත්ත බලන්න දන්නේ නැහැ. එයා බලන්නෙම වැරදිච්ච විතරයි. ඒ තමයි අපි ඊයේ කතා කරේ. ඇතැකේ තමයි බලන්නේ. සද්ධාාවක් කියන එකක් ඇත්තෙම නෑ. කිසිම අලුත් දෙයක් කරන්න කැමති නෑ. කිසිම අලුත් වීමක් වෙච්ච ගමන් ඒක ඉබාසියට ගන්න දන්නේ නෑ.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 ඉතින් මේක අහන්න මේ ඉඳ ගන්නකොට සුවසේ වාඩි වෙන්න ඕනේ කියලා ඔකට පිට රටින් විශේෂඥයෝ ගෙන්නන්න ඕනේ නෑනේ. ඊයේ ඉඳ ගන්නකොට වලිගේ යට කරගෙන ඉඳ ගත්තා නම් අද වලිගේ පැත්තකට දාලා වාඩි වෙන. එතකොට ලේසි. ඒක බොහොම සත්‍යද. උඟ දෙනෙක් වාඩි වෙන්නේ වලිගේ උඩ.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 වත වැත්ත අතක ගා යනවා. බලනකොට ඒත් වලිග තියෙනවා. පොඩ්ඩක් ඕක ගතලා දාලා වාඩි වෙන්න ඊයේ අමාරු නම් අද පහසුවට වාඩි වෙන්න. උංගෙදෙනකොට තේරෙන්නේ මොකද්ද ඉඳ ගන්න ඕනේ ආසනය කියලා. තුන්ගේ දිනක් කනගාටු වෙනවා. පහටි පරියන්කේ ඉන්නකොට මේ මට බුදුහාමුදුරන් වගේ බද්ද පරියන්කේ ගහන්න බෑ.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 දැන් මේ කාලසටහන සිද්ධි වෙන්න ඕන. කාලසටහන හොඳට Tamanට දිරව ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි පුදුමාකාර අමාරුවේ කෙනෙකුට කියලා දෙන්න මේ නේවාසිකව භාවනා කරනකොට තියෙන ලාභේ. නේවාසික භාවනා කරනකොට නියම කාලසටහනට යන්න ඕනේ. ඉච්චර වෙන මොකක්වත් නැහැ. පුළුවන් නම් කාපම් බැත්නම් කාපම්.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 එහෙන් තවත් ආමසුකෙන් කිව්වා ඉතින් මට ඕනේ නම් මං කඩන්න නැතුව ඉන්න මට කරන්න පුළුවන් නෝකඩ ඉන්න පුළුවන්. අපි කියනවා මගේ දියුම් කරන්නේ බෝධිගුතුල හමුදු කියලා ප්‍රශ්න නැහැ නේද? ඔයාලට ප්‍රශ්න නැහැ. මම මම දෙනවා යට අයිතිවාසිකම් කියලා අපි ඒක හමුදු කෙනෙක් පත් කරලා ලියුම් කඩන.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 එහෙම ඉන්නකොට තමයි තමන්න තේරෙන්නේ අර යන භාවනාවට අනුග්‍රහ කරනවා කියන එක. හරිම අමාරුයි. හරිම අමාරුයි අපි අද ඉන්නේ දෙවෙනි දවසේ වල හෙට වෙනකොට බලන්න මේ ආපු එකේ වාසි ලැබෙන්න පටන් ගන්නවා. අපි කාලසටහන දාන්නේ ආහාර ක්‍රමේ දන්නවා. ඊට පස්සේ මේ ගමනේ යන්න පටන් ගත්තට පස්සේ අරහෙන් එකයි මෙහෙන් එකයි එන්න පටන් ගත්තොත් මං කියන්නේ පෙරපින් නෑ කියලා.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 ඉන්නවට වැඩිය විවේකීව ඔලුව තගෙන යන පුළුවන් තැනට යන එක මනුස්සකම්. හැබැයි තුන්වෙනි කාරණාවක් තියෙනවා දැනගන්න. මේක දැනගත්තට පස්සේ කයට හෝ අරමුණට හෝ හිත ගියයි කියලා මොකෙන්ද උරගා බලන්නේ. මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්න තමයි කමඨාන් සුද්ධ කරනකොට කොහොමද දන්නේ හිත ආපු බව. ආනපානට ගියා නම් අපිට තේරෙ හුස්ම පිරිමැදෙනවා තේරෙයි. උදරයට ගියානම් බඩ පිම්බෙනවා හැකිලෙනවා තේරෙයි. කයට හිත ආවනම් තමයි ඉඳගෙනයි ඉන්නේ හිටගෙන නෙවෙන බව තේරෙයි. අන්නේ තේරෙන දේ ප්‍රකාශ කිරීමේදී අපි පුදුමාකාර බොළඳයි. කිසිම කෙනෙකුට ඒක කියන්න තේරෙන්නේ නැහැ. සමහරට වැරදිනකොට වැරද්ද බව දන්න ගතිය දන්නව වෙන්න පුළුවන්.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 පයි බීම ගැලවෙන. ඒක අපේ ශරීරයේ තියෙන පරිණාමයේදී හැදිච්ච අන්තර්ගත ශක්තිය. ඉතින් ඒ නිසා නෝරු තැන ඉන්නේ උරු තැන දන්නෝ මේ දෙක පෙන්නපු ගමන් හිත අනිවාර්යයෙන්ම කෙලෙස් අඩු දෙන්න යනවා. ඒකට කාටවත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක පිනකුත් නෙමෙයි කුසලයකුත් නෙමෙයි හැටි. මෙන්න මේක දැක්කනම් තේරෙයි ඕකට ඥාන පිරිමකමක් නැහැ. ඕකට බුද්ධඝම බුද්ධඝමක් නැහැ. ඕකට මේ ඥානයක් කටපාඩම් කරන විනයක් ධර්ම මොකක්වත් නැහැ. පැවිදි උපවිදිත් නැහැ. දැන් ඒක පෙන්නලා දීලා තියෙනවා අබෞද්ධයන් ලෝක ෂෝක් එකකට කරත හැකි. ඕකේ නැහැ කිසිම මේ මේ සිල් අරගෙනද ඉන්නේ නැද්ද? බුද්ධ ආගමේද සියන්නේ කායද පැවිදිලා තියෙන්නේ රාමඤ්ඤණේ කායද වස්කීයද බයිලානේ. ඔ මොකක්වත් අදාළ නැහැ. මේක කියන්න පුළුවන් වෙච්ච දවසේ නට උන් දැට ඔන්න ඇවිල්ලා තියෙනවා ආත්ම ශක්තිය. මේ හිත ඕන තරම් කෙලසෙන්න පුළුවන් බුදු ආමරංග උපක්‍රම තියෙන අකාලිකවම වහාම නික්ලේශී කරන්න පුළුවන්. ඒකට අපි දාන්නවා. යන්න ඕන දන දාන්න. මෙන්න මෙතන සරණ ඵලයක්. ඒකට සරණ ගිය ගමන් ওই කෙලෙස් කතා ඉවරයි. නිසා හිත පිට යනවයි, රද්ද ඇහෙනවයි, වේදනාව දැනෙනවා කියලා චරිචුරුක ගා ඉන්න වෙනුවට යන්න අරින්න. ගියාට පස්සේ බලන්න මේක දැනගැනීමේ ශක්තියක් අපිට තියෙනවා.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 උසාවිය ටිකේ සාමාන්‍ය උසාවියට තේරෙන්නේ නැත්නම් මේක සාධාරණ යුක්තිය කියලා. වැඩක් නැහැ ওই බයිලා කතා වලින් වැඩක් නැහැ. ඒ නිසා ධම්මනිසන්දි ආහමතුරු කියන කතාවක් තමයි මේක හදනකොට හොඳ වෙලා මදි හොඳ බව පේන්න තියෙනවා. නිකන් හොඳ වෙලා වැඩක් නැහැ. ඒ ආපු බව නැවත හිත ආරක්ෂක ස්ථානට ආවා.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 නිවැරදි කරන්න ඕනේ තැනක් දන්නවා. ඊට පස්සේ නිවැරදි වෙනවා. උනාට පස්සේ දැන් නිවැරදි උනා කියලා අද්දුට සාක්ෂි දෙන්න දන්නවනම් ඊට පස්සේ මුළු භාවනාවම හුදු විනෝදාංශයක් විතරයි. කිසිසේත්ම තටවන්න ඕනේ නැහැ බාහම. ඊට අපි පුළුවන් වෙලා අරමුණේ ඉන්නවා. සද්ද වලට ඵලයන්. ඊට පස්සේ ආපහු ගෙන්නන එක විතරයි මම බලන්නේ. හිතවිලි වලට ඵලයන්. මම කරන්නේ ආපහු එන ගමන විතරයි. වේදනාව වලට ඵලයන් එන ගමන විතරයි. මේ ආපහු එන ගමනේ විස්තර ටිකට තමයි කය අනුපස්සන, වාය අනුපස්සන, නිරෝධ අනුපස්සන, පටිනිසග්ග අනුපස්සන කියලා විශාල ගැඹුලා ගැඹුරක් අතුලන්තයක් තියෙනවා.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 ප්‍රත්‍යක්ෂණය කරන්න. උරගා බලන්න ඕනේ දැන් මං ආය ආනාපාන දින්නේ කොහොමද? ධනේ ආනාපානිනවයි කියන්නේ. කොහොමද දන්නේ පිම්බි මෑකිලිම ඉන්නවයි කියලා? කොහොමද දන්නේ ඉරියව්වේ ඉන්නවයි කියලා? අන්න මේ වචනෙන් කියත හැකි චෛත්‍යයක් හදලා කොට පැලඳු වගේ වචනේ තියෙන්න ඕනේ. අහන කෙනාට සහතික වෙන විදිහට අද්දුරු ප්‍රත්‍යක්ෂයෙන් මම ආපහු ආවට පස්සේ මට බඩ පිම්බෙනවා පෙනුණා. ඇඳුම් වල ගෑවෙනවා තේරෙනවා ප්‍රසාරණේ තේරෙනවා. ප්‍රස්වාසයක් මට ආවේ මට තේරුණා උණුසුම් වාතයක් පිට වෙනවා වගේ. ආශ්වාසයක් මට ආවේ මට තේනවා සිසිලස් වාතයක් ඇතුළට යනවා වගේ කියලා. මේ දේ කියනවා නම් හරියට ඒක නිකන් ලොකු තීර්ඝ බෙදීම සහිත ගාණක් හදලා උත්තරේට ඉරි දෙක ගැහුවා වගේ තමයි.